ඊළඟට පින්නතිනේ අපි අකුසලයට හරි කැමති. ඒක තමයි පුජ්‍යලයාගේ සාමාන්‍ය ස්වභාවය. ඕනෑම පුජ්‍යලයේ අකුසලයට ඇයි අකුසලයට අපි කැමති? අකුසලයට කැමති මේ දීර්ඝ කාලයක් සංසාරේ අකුසල් කරලා කරලා ඒක හොඳට හොඳට පුරුදුයි. මේ අකුසලයේ කරපුවම අපි හොයන්නේ මිහිරක්නේ. ආන්ගේ මිහිරි සුවය අපිට පුරුදු නිසා අපි ඒක ඔස්සේම ඇදෙන්න ඇදෙන්න දඟනවා. හැබැයි ඒ සංසාරේ මෙතෙක් ඇතිවෙච්ච පුරුද්ද පැත්තක දාලා අකුලලා පාගලා මේ වෙන ගමනක් යනවා කියලා කියන්නේ මේක තනිකරම උඩුගම් බලා පීනීමක්. ඒක ඒ තරම් පහසුවෙන් කරන්න පුළුවන් කමක් නැහැ. කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට කරන්නත් බෑ. ඒ සඳහා අමුතු වීරියක් සහ අමුතු වෑයමක් අරගෙන ඒ මගට බහින්න ඕනේ. ඒ බහින අයත් දැන් බහිනවා මේ වැඩේට. ටික දුරක් යනවා ගිහිල්ලා හැලෙනවා. තව පිරිසක් ඊටත් වඩා එහාට ගිහිල්ලා ආයෙත් වැටෙනවා. 100ක් පටන් ගත්තොත් සමහරට එක්කෙනයි දෙන්නයි අවසානයේ හොයාගෙන යන්නේ. ඒක තමයි මේකේ ස්වභාවය. ඒ නිසා මනාව ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ලොකු වීරියකින් සහ කැපකිරීමකින් එතෙන්ට යන්න ඕනේ. අන්න එතෙන්ට යන පුද්ගලයාට වීරය සම්පන්න පුජ්‍යලේ ධෛර්ය සම්පන්න අදිෂ්ඨාන සම්පන්න පුජ්‍යලේ මේ වීරයයි අදිෂ්ඨානයයි කියන එක ආරභත ආරම්භක වීරිය ආරම්භ කරන තැන තියෙන වීරිය කවදාවත් අගට යනකොට නැහැ හීන් වෙලා ගිහිල්ලා පටන් ගත්ත වෙලාවේ තිබිච්ච වීරිය අගට යනකොටත් එහෙමම තියෙනවා නම් ඒ පුජ්‍යලයා හරි ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙයි එහෙනම් පුංචි කාලේ ඉඳලම අපි රස විඳලා රස විඳලා තියෙන ආහාරයක්. අපි දැක්කහම දුන්නහම හරි කැමැත්තෙන් අරගන්න. අපි ඒක රසය දන්නවා. කවදාවත්ම කාලා නැති කෑම වර්ගයක්. මේ අලුත් කෑමක් කියලා දුන්නොත් මේක කණ්ඩ පොඩි මැලිකමක් තියෙනවා. අනික් අයගෙනුත් අහනවා කණ්ඩද? හොඳයිද? රසයිද? සමහරලාට සුවඳත් බලනවා. මේ ආයේ හරව හරව බලලත් චුට්ට චුට්ට හපලා රසයි කියලා හිතුනොත් තමයි ගන්න පටන් ගන්න. නමුත් පුරුදු එක පුරුදු එක දුන්න ගමන් කාගෙන්වත් අහන්නේ සමහරලාට කවුරුවත් මේකෙන් ඉල්ලන්නේ නැත්නම් හොඳයි වගේ. ඒ වගේ තණ්හාවක් පුරුදු එක පිළිබඳව තියෙනවා. එහෙනම් ඒක නිසා තමයි පවට මේ තරම් අපි කැමති. සංසාරي කරලා හොඳට පුරුදුයි රසයි කියලා හිතනවා. රස නෑ. නමුත් ඒක රස මතකයි ඒක විඳපු හැටි මතක නෑ. මේක අලුත්ම ගමනක්. ඒ නිසා පුදුම වීරියක් ඒකට ඕන වෙනවා. ආන් ඒ වීර්ය ඇති පුජ්‍යලයා නිවන් දකින්න සුදුසුකම් සම්පූර්ණ කරමින් ඉන්න පුජ්‍යලයා. ඒ පුජ්‍යලයාගේ ජීවිතේ හැමදේම සාර්ථකයි. සියලුම දේවල් සාර්ථකයි. ලෞකික ජීවිතෙත් සාර්ථකයි. ලෝකෝත්තර ජීවිතෙත් සාර්ථකයි. එනිසා එතෙන්ට යන්න තියෙන වීරිය නිවන් දකින්න තියෙන වීරියට යොදා ගන්න පුළුවන්. සැබවින්ම එතන සඳහන් කරනවා මේ එකක්වත් ලෝකේ තියෙනව රස නැහැ කියලා. අපි හොයන රස එකක්වත් රස නැහැ. මේ අපි ගන්න ආහාර පානවල කිසිමදයක රස නැහැ නමුත් අපිට රස දැනෙන්නේ ඇයි කියලා සඳහන් කරනවා තණ්හාව තියෙන නිසා. එකක්වත් රස නැහැ. නමුත් අපේ තණ්හාවේ ප්‍රමාණයට ඒ ඒ දේවල් ඒ ඒ දේවල් රසයි. ඒ නිසා රසයි කියනවා මිසක් නැත්තම් මොකවත් ලෝකේ රස නැහැ. ඒ කාරණාව එහෙම පැහැදිලි කරනවා ඒක දැන ගැනීම පිණිස. ආන් ඒ වගේ මේ අන් හැම දෙයකමත් මේ සියලුම දෙකම ස්වභාවයත් එහෙමයි. එහෙනම් ඒ වගේම තමයි අත්හැරීමත් මේක අපිට කවදාවත් පුරුදු නැති දෙයක්. නමුත් ක්‍රමක්‍රමයෙන් පුරුදු කරගෙන යනකොට තමයි ඒක කොයිතරම් වටිනවද ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨද ඒක කොයිතරම් සුවසහගතද කියන කාරණාව අපිට වැටහෙන්නේ අන්න එතනදී පැහැදිලි කරනවා පින්තුනේ දානය සීලය භාවනාව කියන කාරණාව ඉස්ලාම දානය අත්හැරීම එහෙනම් මේ සිල්පද පහ කියලා කියන්නේ ලෝකේ මහා දාන පහක් තියෙනවනේ අපේ අහලා තියෙන නේද ලෝකේ තියෙන ලොකුම දාන පහ මොකක්ද කියලා ලෝකේ තියෙන මහා දාන පහ තමයි ওই පංචශීල පද පහ. මේ පහ අත්හැරිය කියලා කියන්නේ පුදුමාකාර දානයක්. පාණාති පාතාව අත්හැරිය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ අපි දන්න නොදන්න සියලුම ලෝක ධාතු වල ඉන්න ඇහැට පේන නොපෙනෙන සියලුම සත්‍යයන්ට අබේ දුන්නා කියන එකයි. පාණාති පාතා සමාදන් වුණා කියලා කියන්නේ පේන නොපෙනෙන ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට අබේ දුන්නා කියන එකයි. ඒ වගේ දානයක් ලෝකෙ තියෙද තව. හොරකමෙන් අත මිදුණා කියලා කියන්නේ මේ මම ඉන්න වටපිටාවේ විතරක් හොරකමෙන්ද මං අත මිදුනේ. නෑ මම ගෙනහිල්ලා වෙනසක් වලක දැම්මත් මං හොරකම් කරන්නේ නෑ. මං ඒක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එහෙනම් මම නිසා කාටවත් හොර හතුරු බිය ඇති වෙන්නෙම ඇති වෙන්නෙම නෑ. මම නිසා කාටවත් තමන්ගේ කාමවස්තු පිළිබඳව බියක් හටගන්නෙම නැහැ. මගේ කිසිම වචනයක් පිළිබඳව කිසිම මිනිහෙක් සැක කරන්නේ සැක කරන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ මේ මිනිස්සු බොරු කියන්නේ නැති කෙනෙක්. ඒ මිනිස්සයා යමක් කීවනම් ඒක ඇත්ත. ඒක ගැන දෙපාරක් හිතන්න ඕනේ. නමුත් තව කෙනෙක් වචනයක් කියාම කවුද කීවේ අහවලානේ කීවේ? එහෙනම් ඔක වැඩි ගණන් ගන්න එපා කියන පිළිසුකුත් ලෝකේ ඉන්නවා. නමුත් අතෙන්ට ගොඩනගෙන්න පුළුවන් නම් අපි හරි හරි ශ්‍රේෂ්ඨයි. එන ලෝකේ මහා දාන පහ. එන භාග්‍යතුන් වහන්සේ මුලින්ම දානීය දේශනා කළා. ඊළඟට සීලය. දාන පාරමිතාවෙන් සීල පාරමිතාවට. එහෙනම් මේ ගමන යන්න සීල විසුද්ධිය අත්‍යවශ්‍යයි. අපි මෙතන මහා දාන පහ හැටියට මේ සීලේම කතා කළාට අපි හොයා සපයාගත්ත වස්තුව දන් දීමත් එතන තියෙනවා. අර මහා දාන පහයි තියෙන සීලයත් එක්ක. ඊළඟට අපි හොයා සපයාගත්ත වස්තුව දන් දෙන එකත් අත්හැරීම. ඒක මූලික පාරමිතාව. එහෙමනම් හැබැයි ඒ අත්හැරියත් ඒ අත්හැරීම නිකම්ම අත්හැරියොත් වටින්නේ මොකක් එක්කද අතහරින්න ඕනේ? සීලයත් එක්ක. නැත්තම් කිසිම වටිනාකමක් ඒක නෑ සංසාරයට ලැබෙයි. දුන්න නිසා වල තරම් ලැබෙනවා. නමුත් කොතනදද ලැබෙන්නේ කියන එක නම් හිතන්න බෑ. තිරිසන් ලෝකෙක ලැබෙන්නත් පුළුවන්. තිරිසන් ලෝකෙක තමයි ලැබෙන්නේ. සුගති ලෝකෙක නෙමෙයි. එහෙමනම් අද මේ කොයි තරම් පින් කරලාද මේ ඇවිල්ලා ඉන්නේ. අපි තිරිසන් ලෝකේ කරෙමේනේ. එහෙමනම් අද ඇවිල්ලා manuss ලෝකයක සුගතියක ඇවිල්ලා යමක් කමක් ලබාගෙන අනුන්ට අතපාන්න නැතුව ජීවත් වෙමින් මේ ඉන්නේ එදා සිල් රැකලා ආපු ගමන. එහෙම සිල් රැකලා සුගතිවල ඉඳලා ආයේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ පින් කරන්නයි. සුගතියේ ඉඳලා ආවේ ඒක තව ටිකක් වර්ධනය කරගෙන යන් කියලා. අපි ගාව පව් නැද්ද? තියෙනවා. බොහොම බරයි ටොන් ගණන් පව් තියෙනවා අපි ගාව. හැබැයි තේරුම් ගන්න ඒ පව් වලට වඩා ටොන් ගණන් බරට පින් තියෙනවා. ඒකයි තාම පහලට වැටුන්නේ නැත්තේ. හැබැයි පින ඉවර වුණොත් වැටෙනවා. මම සඳහන් කළා මේ බොහොම සංසාරේ පව් කරපු අයත් සුගතිවල ගිහිල්ලා කවදාවත් පව් වල විපාක විඳින්නේ නැතුව සංසාරයෙන් එතරම් ගියා කියලා. පවට විපාක දෙන්න ඉඩ දුන්නේ නැහැ. පින බලවත් වුණා. ඒ බලවත් පින ගෙවලා ඉවර වෙන්න කලින් ආයෙ ආයෙ පින් කෙරුවා. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට ගිලිහෙන්න තිබුණේ තව ස්වල්ප මොහොතයි. ගිලිහිලා කොහෙද යන්නේ කියලා බැලුවා යන්නේ අපායට. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බණක් අහලා මාර්ගඵල ලැබුවා. ආයි කවදාවත් අපාය යන්නේ අපාය යන්නේ නැහැ. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අති දෙවන්ත කැපකිරීම කරපු ওই දසමහයෝධිය වතින් එහෙම ඕන තරම් මිනිස්සු මැරුණා. එහෙනම් ඒගොල්ලෝ ගාවත් හරියට පව් එකතු වෙලා හැබැයි ඒ පව් විපාක දෙන්න කලින් ඒගොල්ලෝ සුගතියෙන් සුගතිය හොයාගෙන යනවා පවට අභියෝග කරලා තියෙනවා. එහෙනම් අපේ අයිට හිතෙන්නේ නැද්ද මේ අනවරාග්‍ය සංසාරේ මා විසින් මොනතරම් පව් කඳක් රැස් කරලා ඇද්ද? එච්චර පව් කරලා තියෙනකොට අද මම මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඊට වඩා පිණිත් කරපු හින්දා හැබැයි මම මෙහෙ එන්න කලින් හිටපු තැනින් මෙතෙන්ට එන්න ඇත්තේ ඒ පව දැකලා එයා බලවත් වෙන්න කලින් එයාගේ උඩට තව පින් ගොඩ පුරවනවා කියලා හිතාගෙන. හැබැයි මෙහි ආවට පස්සේ ඒක ඒකාන්තක වෙලා. ආවේ මොකටද කියන කාරණාව අමතක වුණා. එහෙමනම් මේ වාගේ සම්මා දිට්ඨිය ඇති තැනක ඉපදිලා සම්මා සම්බුද්ධ ශාසනයක් ඇති කාලෙක මනාවේ ධර්මයේ දකින්න පුළුවන් පරිසරයක මේ පරිසරයේ ඉපදිලා හිටියත් මේ ධර්මයේ දකින්න වාසනාව නැති අය වැඩි. දකින්න වාසනාව ඇති අය අඩුයි. එහෙනම් සංසාරයෙන් එතර යන්නේ කොහොමද ටිකයි. අපෝ සග්ගාය ගච්ඡති. ටික දෙනයි මේක අතහැරලා යන්නේ කියන කාරණාව මේ හැම ධර්මතාවයකින්ම පේනවා. එහෙමනම් සීලය ඒ කාරණාවත් අවශ්‍යයි භාවනාවයි. දානය සම්පූර්ණ වෙලා නැත්නම් ඒත් භාවනාව සම්පූර්ණ කරන්න බෑ. සීලය සම්පූර්ණ වෙලා නැත්නම් ඒත් භාවනාව සම්පූර්ණ කරන්න බෑ. දානයයි <coughs> දානයයි සීලය දෙකම මනාව සම්පූර්ණ කරපු දවසට භාවනාව කියන කාරණාව ඊටා ඉහළින් මුදුන්පත් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ දානය කියන වචනේ සීලයේ මතම ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාව විශේෂයෙන් හැමතැනම දේශනාවල භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා අපි කොයිතරම් යමක් දෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියක් දාන්නේදී දීගෙන දීගෙන දීගෙන යනකොට ඊළඟට අත්හරින්න බැරි දේවල් අපි ගාව තියෙනවා. දීගෙන දීගෙන කරගෙන අත්හැරගෙන අත්හැරගෙන යනකොට අත්හරින්න බැරි දේවල් තාමත් තියෙනවා. අන්න ඒ අත්හරින්න බැරි දේවලුත් ඊළඟට අත්හරින්න පුළුවන් වෙන්න ඕනේ. එදාට මම පුදුම නිදහස් වෙච්ච පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් ඒකට කියනවා සැබෑම සැබෑම දානය. සීලයත් එහෙමයි මනාව ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට මෙතනින් එහාට නම් එහාට නම් බෑ. හැබැයි ඉතින් මේ සීලය කියලා අපි මහ ලොකුවට මහා ගොඩක් දිහා බලනවා. පංසිල් තියෙනවා, අටසිල් තියෙනවා, දසසිල් තියෙනවා, සාමණේර සිල්, උපසම්පදා සිල්. ඒ සියල්ල මේකට කැටි වෙච්ච තැනක් තියෙනවා. අපේ අහලා තියෙනවා දර භාග්‍යතුන් වහන්සේගේ බමුණෙක් ඇවිල්ලා අහපු කතාව. මිත්‍යා දෘෂ්ටික බමුණෙක්. මේ බමුණා එක දවසක් රහතන් වහන්සේ නමක් පින්න පාති වඩිනවා. උන්වහන්සේට දානි හැන්ද පූජා කළා. මිත්‍යා දෘෂ්ටිකේ. දානි හැන්ද පූජා කළා. දෙවෙනි දවසේ පූජා කළා. මෙහෙම කරගෙන ගිහිල්ලා එක දවසක් මේ බමුණ රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට කරන්න මොනව හරි කියලා දෙන්නකෝ. පළවෙනි සිල්පදේ කියලා දුන්නා. දැන් මෙයා පන්සිල්ම රකින්නවා. හරි සතුටුයි මෙයාට දැන්. අන්තිමට මෙයා කිව්වා ඔබ වහන්සේ ඉන්න තැනට මත් ගන්න කියලා. ඊට පස්සේ මහාන කළා. දැන් මහාන කළා උපසම්පදා වුණාම කෝටියක් සංවර සීලය කියලා කියන්නේ. දැන් ඒ වෙලාවේ මෙයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා නෑ ස්වාමීනි. මට මේ කෝටියක් නම් රකින්න බෑ. මට අර පහම හොඳයි. මම සිවුරු වැටලා යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙයාට කියනවා කෝටියක් රකින්න එපා. ඒ පහත් පැත්තක තියලා මං කියන්න දෙකක්. පුළුවන් නම් ඒක රකින්න. එකයි. එක සිල්පදේ. ස්වාමීන් එහෙනම් හරි පහසුයි. මොකක්ද ඒක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සිල් ගැන හිතන්න යන්න එපා. පුළුවන් නම් හිත රැක ගන්න. ඒ ඇති. එකයිනේ හිත රැකෙන්න. මෙයා බොහෝම සතුටින් බාරගත්තා ඒක. හැබැයි වෑයම් කරලා හිත රැකින්න rahat වෙනවා. සංසාරයෙන් එතරට මෙහනවා. මේ එකයිනේ රකින්න කිව්වේ. මේක බලහම වටේම තියෙනවා රකින්න. ඒ නිසා එහෙනම් අපි මේ සීලය කියලා මහා ලොකුට දිහා බලාගෙන හිටියට කොයි සිල්පදයකින් තියෙන මේ හිත ආරක්ෂා කරන වැඩ පිළිවෙලක්. ඒ නිසා සීලයත් මෙතන සම්පූර්ණ කළ යුතුයි. අවිජ්ජා දෝමනස්ස විනය කියන කාරණාව නැත්නම් අවිජ්ජා දෝමනස්ස විනය කියලා කියන්නේ මේ උපාදාන අතහැරීම රහත් භාවයට පවා හේතු වෙන්නේ ඒ උපාදානත් හැරීම. දැරි බැඳීම අවිජ්ජා දෝමනස විනය කියලා කියන්නේ ඒකට. සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ සබ්බූ පදි පටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ ආදී වශයෙන් සියලුම උපාදානයන් අතහැරීම තණ්හාව ශය කිරීම විරාගය, නිරෝධය, නිර්වාණය කියන වචන වලින් මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. විරාගය, නිරෝධය කියන කාරණා පැහැදිලි කරලා නිර්වාණය. එතෙන්ට එන සියලුම උපාදාන අතහැරලා යන්න ඕන තැන. මේ නිර්වාණය කියන එක තනියම නිකම්ම ලැබෙන ධර්මතාවයක් නම් නෙමෙයි කියලා පැහැදිලි කරනවා. තනියම නිර්වාණය හම්බ වෙන්නේ නෑ. එහෙනම් කොහොමද නිර්වාණය ලැබෙන්නේ? අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කළායින් පස්සේ ලැබෙන ධර්මතාවයකට තමයි නිර්වාණය කියලා කියන්නේ. අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කළාගින් පස්සේ තමයි නිර්වාණය කියන ධර්මතාවය ලැබෙන්නේ. එමනම් මේ වෑයම් කරන්නේ මොකක් සඳහාද? ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න තමයි මේ සියලු දෙනා වෑයම් කරන්නේ. ඒ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ මඟ ඉගෙන ගන්න තමයි මේ සියලු දෙනාම වෑයම් කරන්නේ නිර්වාණය හොයාගෙන යන්න. අන්න ඒ කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. මේ කාරණාවම හිතේ තියාගෙන අපි මේ සතිපට්ඨාන ධර්මය මනාව ඉගෙන ගත යුතුයි කියලා. සතිපට්ඨාන ධර්මයේ මනාව මනාව ඉගෙන ගත යුතුයි මොන කාරණාව හිතේ තියාගෙනද නිර්වාණය සොයාගෙන යනවාමයි කියන කාරණාව හිතේ තියාගෙන සතිපට්ඨාන ධර්මයේ ප්‍රගුණ කළ යුතුයි. ඒ කාරණාව එහෙම පැහැදිලි කරනවා. ඒ නිසා අපි ඉස්සරහට මේ දේශනාව මෙහෙමම සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මේ දේශනාවේ සමහර කොටස් ලේසි වෙන්නත් පුළුවන්. සමහර කොටස් අපහසු වෙන්නත් පුළුවන්. අර මුලින් සඳහන් කළා වගේ ජීවිතේ කවදාවත් අහලා නැති වචන ඒ අතර තියෙන්නත් තියෙන්නත් පුළුවන්. එහෙනම් මෙතන එක වතාවක් අහනවට වඩා නැවත දෙතුන් වතාවක් අහනකොට අපිට මේ වචන හුරු පුරුදු වචන වගේ දැනෙනවා. ඊට පස්සේ මේ පිළිබඳව කල්පනා කරනකොට මනසකාරී කරනකොට ඒ කරුණ අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පළවෙනිම පාරට මේ වචන ඇහෙනකොට සැබෑවෙන්ම ඒක බරයි අමාරුයි වගේ දේශයක් ඇති වෙන්න නමුත් පුළුවන්. නමුත් දෙතුන් පාරක් ප්‍රගුණ කරනකොට ඒක වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සමහර කොටස් සාකච්ඡා කරනකොට දේශයක් ඇති වෙයි සමහර කොට සාකච්ඡා කරන ප්‍රීතියත් උපදින්න පුළුවන්. ඒ අපි හුරු පුරුදු දේවල් අහනකොට ප්‍රීතියක් උපදිනවා. නුහුරුණු පුරුදු දේවල් අහනකොට සමහරට මැලිකමක් උපදිනවා. නමුත් මේ මැලිකම ඇති වෙන දේවලුත් යම් දවසක හුරු පුරුදු වචන හැටියට ප්‍රීතිය උපදින තැනට ආපුවාම අපිට හරි සතුටින් මේ ගමන යන්න හරි පහසුයි. ඒ නිසා මේ කාරණාව විස්තරාත්මකවම සාකච්ඡා කරන්න අවශ්‍ය මේ වචන දැන් අපි මේ වචන ගොඩාක් සාකච්ඡා කරනවා. හිතෙන්න පුළුවන් මෙච්චර වචන සාකච්ඡා කරන්න ඕනේද සතිපට්ඨාන භාවනාවට කියලා. නමුත් මේ වචනවල අවශ්‍යතාවය දැනෙන්නේ මේ භාවනා මාර්ගයේ ඉස්සරහට යන්න පටන් ගත්තාම. සමහර සමහර තැන්වල මේ අවශ්‍යතාව හම්බ වෙනවා. ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න බැරුව යන අවශ්‍යතාවය දන්නේ නැත්තම් ඒ නිසා එක්ක මග නතර වෙන්න සිද්ධ වෙනවා නැත්තම් ආයේ මේ අවශ්‍යතාවය හොයාගෙන භාවනා කරන එක පැත්තක තියලා මේ ටික හොයන්න යන්න සිද්ධ වෙනවා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව කොයි ආකාරයෙන් පැහැදිලි කළාද? මේ සතිපට්ඨාන ධර්මයේ සාගරයක් වගේ. කොතනින්වත් සාකච්ඡා කරලා ඉවර කරන්න එහෙම බෑ සතිපට්ඨාන සූත්‍රේවත් සතිපට්ඨාන සූත්‍ර අට කතාවේවත් මේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව දේශනා නොකරපු කරුණු මේ ත්‍රිපිටකයේ තවත් සූත්‍රාගත තැන්වල පැහැදිලි කරලා තියෙනවා ඉන්න මේක සාගරයක් වගේ. මුළු ත්‍රිපිටකයේ පුරාම මේ කාරණාව පැහැදිලි වෙනවා. ඒ ඒ තැන් තැන් වලින් අරගත්ත කරුණු කාරණා තමයි මේ එකට එකතු කරලා මේ විදිහට සාකච්ඡා කරන්නේ අවශ්‍යතාවය යම් ප්‍රමාණයකට හරි සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන ආකාරයෙන් මේ දේශනා මාලාව නිමා කරන්න. ඒ නිසා අපි මේ ඉදිරි ටික සාකච්ඡා කරමු කායේ කායානුපස්සී කියන මේ පිටක පාඨයේ අනුපස්සලා අනුපස්සනා කියන කොටස අපි සාකච්ඡා කළා කායේ කායානුපස්සී. මුලින් අපි ඒ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. මේ කයෙහි වේදනාව කය අනුවම බලනවා කියන කාරණාව. කායේ කායානුපස්සී කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා විහෙරති කායේ කායානුපස්සී විහෙරති. එහෙනම් අපි කායේ කායානුපස්සී කියන එක සාකච්ඡා කළා. දැන් සාකච්ඡා කරන්නේ මේ විහෙරති කියන කොටස. අපි නමුත් කෙටියෙන් සාකච්ඡා කරමු විහෙරති කියන එක හරියටම උච්චාරණය කරනවා නම් විහරති කියන වචනේ හරියටම හරති කියන්නේ අත්හරිනවා කියන අර්ථය. එහෙනම් විහරති කියන කාරණාව ඒක විස්තර කරනවා වාසය කරනවා කියන අර්ථය. වි කියලා කියන්නේ වාසය කරනවා. මේ හරති කියලා කියන්නේ තරුණ නැත්තම් ගෙන යනවා. විශේෂයෙන් හරති කියලා කියන්නේ ගෙන යනවා. වි වාසය කරනවා හරති ගෙන යනවා. අට කතාවේ මේක පැහැදිලි කරනවා. එක ඉරියව්වකින් පීඩාවටපත් වුනහම අපි තවත් ඉරියව්වකට මාරු වෙලා හරි ශරීරයේ ඉදිරියට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. එක ඉරියව්වක වාසය කරනවා. දැන් ඒ ඉරියව්වේ වාසය කරනකොට අමාරුයි. නමාගෙන ඉන්නකොට කකුල දිගාරින්න හිතෙනවා. දිගාරින්න ටිකක් වෙලා ඉඳලා නමා ගන්න හිතෙනවා. දැන් ඒ ඉරියව්වේ වාසය කරන එක අමාරුයි. දැන් මේ ඒ කාරණාව ඊළඟට ඒ ඉරියව්වෙන් පීඩාවටපත් වෙන නිසා ඒ ඉරියව්ව මාරු කරලා මම මෙතන ඉන්න ඕනේ. නමුත් ඉරියව්ව මාරු කරනවා. ඒ කියන්නේ ඉස්සරහට ගෙනියනවා. වී වාසය කරනවා. හරති ඉරියව්ව මාරු කරලා ඉස්සරහට ඉස්සරහට යනවා. මෙතනම ඉන්නවා ඉරියව්ව මාරු කරනවා. විහරති කියන කාරණාව එහෙම අට කතාවේ පැහැදිලි කරනවා. ඉදිරියට පවත්වාගෙන යනවා. එහෙම පවත්වාගෙන යන්න කරන උත්සාහයට තමයි මේ විහරති කියලා කියන්නේ. මෙතන ඉන්න ඕනේ ඉරියව්ව මාරු කර කර මම මෙතන ඉන්නවා. එහෙනම් මේ කරන උත්සාහය මෙතන ඉන්න කරන උත්සාහය කියන එක විහරති කියලා කියනවා. ඉරියව්ව මාරු කර කර පවතිනවා. මේ කාරණා විශේෂයෙන් ගෙනහැර දක්වනවා චතුන්නම් ඉරියාපතානම් කියන කාරණාවේදී. චතුන්නම් ඉරියාපතානම් ඉඳගෙන හිටගෙන ඇවිදිමින් සැතපෙමින් එන මේ ඉරියව් හතර මේ ඉරියව් හතරේදී මේ ඉරියව් හතරෙන් කාය සකට වත්තනේන වත්තති කියන කාරණාව ගැන තමයි මෙතන සඳහන් කාය සකට වත්තනේන වත්තති ඉරියව් හතරේදී මේ කාරණාව පැහැදිලි කරනවා කාය සකට වත්තනේන වත්තති අපි බලමු මොකද මේ කාය සකට වත්තනේන වත්තති කියලා කියන්නේ මේ කය නැමැති ගැල ඉදිරියට ඇදගෙන යනවා කියන කාරණාව කාය සකට. කය කියලා කියන්නේ ගැලක්, කරත්තයක්. බුදුරජාණන් වහන්සේට එක සැනක ආනන්ද ස්වාමීන් වහන්සේටත් ওই කාරණාව මතක් කළා. භාග්‍යතුන් වහන්සේට අවුරුදු 80යි වයසේ. අවුවට වෙලා පිට තවනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා ළඟ වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන ශ්‍රී දේහයට අත තියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන ස්වාමීනි එදා මේ ශ්‍රී දේහය කොයිතරම් ලස්සනට දිලිසුණාද අද රැලි වැටිලා. බුද්ධ කයෙන් අනිත්‍ය ප්‍රදර්ශනය වෙනවා. ස්වාමිනී ඉස්සර මේ කය හරි ඍජුයි. අපි වගේ හැට මෙහාට ඇද වෙලා නැමිලා නැහැ. හරි ඍජුයි. අපි පිටමැද්දේ වලක් තියෙනවනේ කොඳු වැට පෙළ. භාග්‍යතුනාහසගේ එහෙම නෑ මස් පිරීලා තියෙන්නේ. ඒ නිසා හරිම ඍජුයි. ස්වාමිනී දැන් ඒ ඍජු කය ටිකක් ඉස්සරහට නැමිලා මේ කරුණ කියාගෙන තමයි සඳහන් කරන්නේ ආනන්දය. මගේ කයත් දැන් හරියට දිරපු දිරපු කරත්තයක්. දිරල ගියපු කරත්තයක වැට නැත්නම් කරත්තය එහෙන් මෙහෙන් පතුරු තියලා ගැට ගහලා දැන් පාවිච්චි කරනවා වගේ දැන් බොහොම අමාරුවෙන් තමයි මම මේ කය පවත්වාගෙන ඉන්නේ. එහෙනම් එතනත් භාග්‍යතුන් වහන්සේත් කය දිරපු කරත්තයකට උපමා කරලා තියෙනවා. එහෙනම් උන්වහන්සේ මේ දේශනා කරපු ධර්මයේ ඒකේ විදිහටම හැදිරෙලා තියෙනවා කාය සකට වත්තනේන වත්තති කියන කාරණාව තමයි මේ කය නැමැති ගැල ඉදිරියට ඇදගෙන යනවා කියන කාරණාවට වත්තති කියලා කියනවා. කය නැමැති ගැල ඉදිරියට ඇදගෙන යනවා. කාය සකට වත්තනේන වත්තති. තවත් ගැන එහෙම නැත්නම් Taman ගැන කියනවා. ඒකං ඉරියාපතන් දුක්ඛං මේ කාරණාව තවත් තැනක පැහැදිලි කරනවා මෙහෙම ඒකං ඉරියාපත දුක්ඛං අපරේන ඉරියාපතේන බාධිත්වා එක්තරා ඉරියව්වකින් ඇතිවෙන දුක තව ඉරියව්වකින් බාධා කර බාධා කරලා කිරත් කිරට්ටිතික භාවේන ශරීරක් කන්දනතෝ පාලේති හිරට්ටිතික භාවේන ශරීරක් කන්දනතෝ පාලේති එක්තරා ඉරියව්වකින් ඇතිවෙන දුක තවත් ඉරියව්වකින් බාධා කරලා බොහෝ කාලයක් ඉන්න ක්‍රමවේදයක් හදාගෙන ශරීරය ආරක්ෂා කරගෙන ඉන්නවා කියන කාරණාව මෙතන පාලේති කියන වචනේ පැහැදිලි කරනවා එක් ඉරියව්වකින් ඇතිවෙන දුක තවත් ඉරියව්වකින් බාධා කරලා. කකුල් දෙක නමාගෙන ඉන්න ඉරියව්ව. දැන් ඒක දුකයි. වේදනාවයි දැනිස්ක කියනවා කොන්දක කියනවා. දැන් ඒ ඉරියව්වෙන් ඇතිවෙන දුක අපි වෙන ඉරියව්වකින් බාධා කරනවා. මොකද බාධා කරන්න පාවිච්චි කරන ඉරියව්ව එක්ක පාද දෙකම දික් කරනවා. නැත්නම් එකක් නමාගෙන එකක් දික් කරනවා. දැන් අර ඉරියව්ව මේ පාදයේ දිගු කිරීම නැමැති ඉරියව්වෙන් බාධා කෙරුවා. ඒ බාධා කරලා බොහෝ කාලයක් මෙතන පවතින තවත් ඉරියව්වක් හදාගත්තා කියන කාරණාව තමයි චිරට්ටිතික භාවේන ශරීරක්ඛන්දනතෝ පාලේති කියන වචන වලින් පැහැදිලි කරලා තියෙනවා. ඒක පැහැදිලි කරන එකම ඉරියාපතයක නොයිද සියලු ඉරියාපත වලින් ඉන්න එකට කියනවා යපේති කියලා. එකම ඉරියව්වක ඉන්නේ නැහැ. සියලු ඉරියව්වෙන් ඉන්නවා. කකුල් නමනවා, දිගාරිනවා, පැත්තට ඉන්නවා, අත බිම තියාගෙන ඉන්නවා. මේ විවිධ ඉරියව්. එහෙනම් ඒකට කියනවා යපේති. ඊළඟට සඳහන් කරනවා යපේති කියලා කියන එකට පෝෂණය වෙයි. නැත්නම් යපේති කියලා කියන කාරණාව පෝෂණය වෙයි. කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ ඒ ඉරියාපතෙන් කය යැපෙන තත්වයටපත් කිරීමට කියනවා යාපේති කියලා. මේ වචන ඇතුලේ තියෙන චූටි සිවුම් වෙනසයි. මුලින් යපේති මෙතන යාපේති කියලා සඳහන් කරනවා. බොහෝ කාලයක් ඉන්නවා. එහෙම බොහෝ කාලයක් ඉන්න නිසා චරති කියලා කියනවා. ඒකේ එක ඉරියව්වකින් බොහෝ කාලයක් ඉන්න නිසා නැත්නම් ඉරියව් මාරු කර කර බොහෝ කාලයක් ඉන්න නිසා සරති කියලා කියනවා. නැත්නම් හැසිරෙනවා කියන අර්ථය. සාමාන්‍යයෙන් හැසිරෙනවා කියන අර්ථය තමයි මෙතන මේ චරිත කියන එකෙන් අර්ථවත් කරලා තියෙන ඉරියව් මාරු කර කර මේක තන හැසිරෙමින් ඉන්නවා. චරිත කියලා කියන්නේ එකයි. චිර කාල පවත්වන තෝ චරිතී එකම ඉරියව්වකින් තවත් ඉරියාපතයක් කපලා ඉරියව්ව වෙනස් කරලා ඉන්න එකට කියනවා විහරති කියලා. තව ඉරියව්වකින් තව ඉරියව්වක් කපලා බොහෝ කාලයකින් එකට කියනවා විහෙරති කියලා. ඉද බික්කවේ කායේ කායානුපස්සේ විහෙරති. එහෙනම් මේ විදිහට විස්තර කෙරුවේ මේ කායේ කායානුපස්සී විහෙරති කියන එකේ විහරති කියන වචනේ තමයි අපි මේ සාකච්ඡා කළේ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජාදෝ මනස්සං කියන කොටස විස්තර කරනවා මෙතන ආතාපි කියන වචනේ අපි මීට කලින් බොහොම දීර්ඝව සාකච්ඡා කළා. කෙලෙස්, තවන වීර්ය, ආතාපි. ඊට ඒක මෙතන කෙටියෙන් විස්තර කරන්න ඕන නිසා සඳහන් කරනවා. චෛතසික වීර්යාරම්භයක්, නික්මීමක්, ඉදිරියට ඈතට ගෙන යෑමක් තියෙනවා නම් උත්සාහයක් වෑයමක් තියෙනවා නම් ආදි වශයෙන් විස්තර කරනවා මේ ආතාපි කියන වචනේ. උත්සාහය වෑයම ඉදිරියට ගෙන යාම වෙන අර්ථයක් පැහැදිලි කරනවා. මේ කාරණාව අර්ථ දක්වලා තියෙනවා තවත් විවිධ ආකාර කීපයක් තුළ ආරම්භක වශයෙන් සිතුවිලි වශයෙන් වීරියක් ලබාගත යුතු නිසා විරියාරම්භෝ වීරිය ආරම්භයක් කියලා මේ කාරණා පැහැදිලි කරනවා. වීර්ය ආරම්භෝ වීර්ය ආරම්භය කුසීත බවින් නික්මීම නිසා නික්කමෝ කුසීත බවින් කියලා කියන්නේ කම්මැලිකම කම්මැලිකමෙන් නික්මීම නිසා නික්කමෝ කියලා කියනවා තාම තවත් එක වචනයක් මේ තාම කියලා කියන්නේ මා ප්‍රණතායන සහ මයන තාම එතකොට තාම කියලා කියන්නේ ස්ථීර වශයෙන්ම පිහිටලා ඉන්නවා තාම තමන් කරන කටයුත්තේ ස්ථීර වශයෙන් පිහිටලා ඉන්නවා තාම කියන අර්ථයේ. පුරුෂ බලයෙන් පුරුෂ පරාක්‍රමයෙන් වීරයෙක්ට විතරක් කරන්න පුළුවන් දෙයක් තමයි මේ තාමෝ කියලා කියන්නේ. වීරයෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ භාවනා කරන්න වාඩි වෙන වෙලාවේ තීරණය කළේ කොහොමද? රහත් වෙනතුරු ඉඳ ගන්නවයි හිට ගන්නවා විතරයි. නැත්නම් ස්ථීර වශයෙන් කරන්න පුළුවන් දෙයක් වීරයෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. ඒ ඉඳ ගන්නවා කියලා කියන්නේ මේ විදිහටවත් ඇලවීමක්වත් නෑ සඳහන් කරනවා හරියට කොන්ද අංශ කම්මුවට ඍජුයි කියලා. ඒ විදිහට ඍජු කරන අය හේතු වීමක් නෑ. මාස කීයක් ගත වෙනවද? මාස 10යි. ඉඳ ගන්නවයි හිට ගන්නවයි විතරයි. ඒකයි මේ සඳහන් කරන්නේ වීරයන්ට විතරක් වීරයන්ට විතරක් කරන්න පුළුවන් වැඩක්. මුගලන් මහරහතන් වහන්සේ දිවා රාත්‍රී දෙකේ හත් දවසක් සක්මන් කරනවා. රැඳවල් දෙකේ. එහෙනම් මේ රහතන් වහන්සේලා උන්වහන්සේලාට අපි කොහොම වැන්දත් කොච්චර වැන්දත් ආර්ය මහා සංඝරත්නයවත් අපිට තේරුම් ගන්න තේරුම් ගන්න බෑ. චග්ගපාල මහරහතන් වහන්සේ S2 පුපුරනකම් පුපුරණකම් නීති කරුවා. ධම්මපදයේ සඳහන් කරන පළවෙනිම ගාථාව කියන්නේ මනෝපුබ්බංගම ගාථාව. ඒ මොන වීර්යයක්ද එතකොට මේ? වීරයන්ට විතරයි කරන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ ඒකයි. තාමෝ කියලා කියන වීරයෙකුට විතරක් කරන්න පුළුවන් නිසා. බාධා උගුල්ලන තරම් ඇති ශක්තිය සහ මුලින්ම බාධා උගුල්ලලා දානවා. එහෙන් මෙහෙන් නමලා ගියොත් කපල බාගෙට කපල ගියොත් ආයෙ පැලවෙන්න පුළුවන් බාධාව. නමල ගියොත් ආයෙ කෙලින් වෙන්න පුළුවන් ඒක. නම අපතෙනින්. නෑ සම්පූර්ණයෙන් උගුල්ලලාම දානවා බාධාව. ආයෙ කවදාවත් බාධා කරන්න එන්නෙම එන්නෙම නෑ. දිටි එක දිගටම තම චිත්ත સંતાනිය තුළ කුසල් සිත් පමණක්ම උපදවනවට කියනවා දිටි කියලා. කොතරම් අපහසු වැඩක්ද? කවරදාකවත් හිතේ අකුසල සිතවිල්ලක් උපදින්නෙම නැහැ. කුසල් සිත පමණමයි උපදින්නේ. ඒ නිසා කියනවා ditthi කියලා. කොයි තරම් සිහියක් තියෙන්න ඕනේද? කුසල් සිත පමණමයි. අපි සමහරලාට කල්පනා කරුවොත් මේ අකුසල් සිතක් ආවා දැන් මං අඳුනගත්ත ආවේ අකුසල් සිතක් අයින් කරලා දැම්මා. දැන් මෙතන එහෙමවත් වෙන්නේ නැහැ. කුසල් සිත් පමණමයි ඇති වෙන්නේ. කොයිතරම් වීරියක් තියෙන්නේ නැද්ද කියලා හිතන්න ඕනේ. එහෙනම් මේ නිවනට යන පාරමී කියන්නේ. පලිගුක්ඛන් පලිගුක් කාටනතා බාධක උගුල්ලන්න තරම් ශක්තියක් ඇති බව. එහෙනම් බාධක තමයි කුසල් සිත ඇතුළට රිංගන අකුසල් සිත විලි. එහෙනම් ඒ අකුසල් එන හැම තැනක්ම උගුල්ලලා තියෙන්නේ. පලිගුක් කාටනතා කියන කාරණාව බාධක උගුල්වන තරම් ශක්තිය. දිති වෙනස් වෙන්නේ නැති නිසා දිති පිළිතුරු මෙය පැහැදිලි කරනවා ලෞකික කාරණාවක පැත්තෙන් පැහැදිලි කළොත් මේ දිති කියන එක ලෞකික පැත්තෙන්. ඊටාම අමාරු කාර්යයක් එහෙම නැත්නම් අපිට කරන්න බැරිම දෙයක්. කවදාවත් මට කරන්න බැරි වෙයි කියලා හිතන දෙයක් මුලින්ම පටන් ගත්ත පිරිස. අපි අර මුලින් සාකච්ඡා කරපු කාරණාවට එන්නේ. කරන්නම බැරි දෙයක් අපි කියමු නගින්නම බැරි කන්දක්. නමුත් තරුණ පිරිසක් එකතු වෙලා තීරණය කරනවා කොහොම හරි නගිමු කියලා. පටන් ගන්නවා විශාල පිරිසක්. හැබැයි කන්දේ මගට ගිහිල්ලා පිරිසක් නවතිනවා. තව ටික ගිහිල්ලා ගිහින් පිරිසක් නවතිනවා. සමහරවිට කන්ද මුදලට යන්නේ එක්කෙනයි දෙන්නයි. කරන්න බැරිම දෙයක් සමහරවිට කවුරුවත් යන්නෙම යන්නෙම නැති වෙන්නත් පුළුවන් බුදුනක. එහෙනම් ditthi කියලා කියන්නේ අන්න එහෙම දෙයක්. ඊටාම අමාරු කාර්යයක්. කරන්න බැරිම දෙයක්. මුලින්ම පටන් ගත්ත පිරිස කොයි විදිහට අඩුවෙවි අඩුවෙවි යනවද? නමුත් අදිෂ්ඨානයේ අත්නොහැර ඉදිරියටම යන අයත් ඉන්නවා කියලා පැහැදිලි කරනවා. අන්න ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාට තියෙන වීරියට කියනවා ආතාපි ඒ කරන්නම බැරි දේ කරන පුජ්‍යලයට කියනවා ආතාපි වීරිය ඔහු තුල තියෙනවා. එතකොට අපිට බෑද අපි ගාව ආතාපි වීරිය තියෙනවද කියලා බලන්න. මම පොරොන්දුනා ප්‍රාණඝාතය කරන්නේ කියලා. එහෙනම් මම කරන්නේම නැද්ද? හොඳ සිහියෙන්. එහෙනම් කවදාවත්ම නොකරන්න වැරදීමකින්වත් නොකරන්න අදහස් කෙරුවේ ආතාපි වීරිය. එහෙනම් පංසිල් රකින්නත් ආතාපි වීරිය අපේ හැටියට කල්පනා කරලා බලහම එහෙම වීරියක් ඕනේ. ආතාපි කියලා කියන්නේ ඊට වඩා මහලොකු වීරියක්. නමුත් මේ පටන් ගන්න තැන ඉඳලා මංගාවත් මේ වීරිය වැඩෙනවද කියලා කල්පනා කරලා බලන්න අපිට පුළුවන්. ඒ වගේම මේ ලෞකික අධ්‍යාපනය පිළිබඳව සඳහන් කරාම ලෞකික අධ්‍යාපනයත් එහෙමයි. සමහරවල් කෙනෙක් අධ්‍යාපනයේ ඉහළටම යනවා කියලා පටන් ගත්ත කෙනා මගදී මගදී මගදී මට මේ මේ ක්‍රමයෙන් මේ මේ ක්‍රමයෙන් ඇති කියලා නතර වෙන්නේ පුළුවන්. නමුත් කෙනෙක් බලාපොරොත්තු වෙච්ච තැනට කෙරවලටම කෙරවලටම යනවා. මෙන්න මේ ධර්මය මේ ධර්මතාවය කවදාවත් අධ්‍යයනය කරලා ඉවර කරන්න පුළුවන් ධර්මතාවයක් එහෙම නෙමෙයි. කවදාවත් මේක අධ්‍යයනය කරලා ඉවර කරන්න පුළුවන් ධර්මතාවයක් නොවෙන්නත් පුළුවන්. නමුත් සඳහන් කරනවා මාණයෙන් යුක්තව මේ ත්‍රිපිටකය අන් අයට වඩා මම දන්නවා කියන චේතනාවෙන් අධ්‍යයනය කරන්න පටන් ගන්න පුළුවන්. එතන සඳහන් කරන්නේ මොකද්ද? මානෙ පිළිබඳව. එතන මානෙ පිළිබඳව සඳහන් කරනකොට තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තෙත් වෙලා තණ්හාව මානෙ මිත්‍යා දෘෂ්ටිය කියන මේ කාරණාවෙන් යුක්ත නම් කවදාවත්ම මේ ධර්මය අධ්‍යයනය කරන්න බෑ කියන කාරණාවයි කියන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් මම මුළු ත්‍රිපිටකයම අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා අනික් කෙනා දිහා බලන්නේ මොහො පල්ලෙහ මට්ටමේ. මං හිතනවා මං ගාව සිල් තියෙනවා කියලා. මං අනික් අය දිහා බලන්නේ මං ඒ අයට බොහොම ගරු කරනවා, දකිනවා, සලකනවා, වඳිනවා, හැමදේම කරනවා. නමුත් මනස ඇතුලෙන් දකිනවා ඒගොල්ලෝ මන් තරම් සිල්වත් නැතුව ඇති කියලා. එතන මොකද්ද තියෙන්නේ එතකොට? මාන්නයක්. එහෙමනම් තමන්ම දන්නේ නැහැ තමන් තුල වංචක ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. හිතාගෙන ඉන්නවා මට ඉහළට ගිය හැකි කියලා. හැබැයි මට කවදාවත් ඉහළට යන්න ඉහළට යන්න බෑ. එහෙමනම් මං දකින හැම පුද්ගලයෙක්ම මට හිතන්න පුළුවන් නම් මේ හැමෝම මට වඩා ඉහළයි කියලා. එයාගේ අවමානයක් නෑ. ඒ නිසා අර ඊටාම ඉහළ පුජ්‍යලේකුට කරන ගරු කිරීම මේ සියලු දෙනාටම කරන්න මට මට හිතෙනවා හැම වෙලාවෙම අන් සියලු දෙනා මට වඩා ඉහළයි කියලා කල්පනා කරන්න පුළුවන් නම් මානෙ නැති කරගන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයට මේ ගමන බොහොම ඉක්මන. ඒ නිසායි මෙතන සඳහන් කෙරුවේ මම ත්‍රිපිටකධාරී කියලා මාන්නයක් ඇති කරගන්න එපා. මම ධර්මධාරී කියලා මාන්නයක් ඇති කරගන්න එපා. මම ශ්‍රද්ධානුසාරී කියලා මාන්නයක් ඇති කරගන්න එපා. මං අන් අයට වඩා හැම පැත්තෙම ඉහළයි කියලා මානයක් ඇති කරගන්න එපා. හැමදාම මං පුංචි කෙනෙක් වගේ හිතන්න පුළුවන් වෙච්ච කෙනා බොහොම වේගෙන් හැමෝටම වඩා ලොකු වෙනවා. එයා ලොකුයි. නමුත් හිතාගෙන ඉන්නවා මම පුංචි කියලා. එහෙනම් මානෙ කියන ධර්මතාවය නැති කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ඒ තණ්හාවයි මානෙයි මිත්‍යා දෘෂ්ටියයි ඒ ධර්මතාවයන් සියල්ල නැති කරලා යමෙකුට වීරිය ගැන ධර්මයෙන් පැහැදිලි කළ තැනක් වීරිය ගැන ධර්මයෙන් පැහැදිලි කළ තැනක් තාම කතෝච නහාරූච අට්ටිච අවසිස්සතු කතෝච නහාරූච අට්ටිච අවසිස්සතු මොකද මේ සඳහන් කරන්නේ? මේ ශරීරයේ කවදා හරි දවසක මැරිලා දිරලා යන වෙලාවේ අන්තිමටම දිරන දේවල් මෙච්ච කතෝච කියලා කියන්නේ හැම නහරු නහර අට්ටි හැමයි ඇටකොටුයි නහරයි මේ ශරීරයෙන් අන්තිමටම දිරලා යන දේවල් අතර තියෙන දේවල්. එතකොට මේ නහර කියන වචනය මීට කලින් පැහැදිලි කළා පාලියේ නහරවල් කියන්නේ ලේ ගමන් කරන ඒවට නෙමෙයි කියලා. පාලියේ නහරවල් කියලා කියන්නේ අපි ඛණ්ඩරා කියලා හඳුන්වන જાතියක් මේ ශරීරේ තියෙනවා. අන්න ඒ ඛණ්ඩරා වලට තමයි පාලියේ නහර කියලා කියන්නේ මස් ටික දිය වෙලා යනවා නමුත් ඛණ්ඩරා දිය වෙන්නේ නැහැ. ඛණ්ඩරා වලටයි මෙතන නහර කියලා කියන්නේ. එහෙනම් හැම මස් දිය වෙලා ගියාට හැම ඉතුරු වෙනවා. මස් දිය වෙලා යනවා. හැම ඉතුරුයි. ඛණ්ඩරා ඉතුරුයි, ඇටකොටු ඉතුරුයි. ශරීරයෙන් අන්තිමටම ෂේ වෙන දේවල්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නහර ඇට සහ සම ශරීරයේ අන්තිමට ඉතුරු වෙන දේවල් හැටියට. යම් කෙනෙක් පළඟක් බැඳගෙන මහා පුරුෂයෙකු සතු වීරියෙන් වාඩි වුණොත් මම කවදා හරි රහත් නොවි මෙතනින් නැගිටින්නේ නැහැ. හරියට බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ වැඩ හිටියා වගේ. පාත්‍රා සිවුරු පසකින් තියලා මාගේ ශරීරයේ ලේමස් වේදී යතු වියදීයත්වා. හම නහර ඇට ඉතුරු වෙතු ඉතුරු වේවා. මේ චතුරංග සමන්නාගත වීරිය ලේමස් වේදී යතොත් වේදී ඒවා නහරත් ඇටත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා එතනේ නහරත් ඇටත් කියන තැන හැම කියන අර්ථය සඳහන් නොකලට තියෙනවා ඒවා ඉතුරු වෙන දේවල් නමුත් ලෞතර බුද්ධ රාජ්‍ය නොලබා මෙතනින් කවදාවත් නැගිටින්නේ නැගිටින්නේ නැහැ චතුරංග සමන්නාගත එහෙනම් රහත් වෙන්නේ මෙන්න මෙහෙම වීර්යයක් ඒ පුජ්‍යලයාගේ චිත්තසංතානය තුල තිබිය යුතුයි කියලා සඳහන් කරනවා රහත් වෙන්න ඕන නම් මේ වීර්යය තියෙන්න ඕන. ඊළඟට සඳහන් කරනවා මේ හතර තියෙනවා නම් ඒකට කියනවා චතුරංග සමන්නාගත වීර්ය කියලා. අසිතිල වශයෙන් දුර්වල නොව් අසිතිල වශයෙන් කියලා කියන්නේ දුර්වල නොව් අසිතිල පරක්කමතා කියලා කියනවා මේ වීරිය අසිතිල පරක්කමතා මේ චතුරංග සමන්නාගිත වීරියට කියන තව වචනයක් අසිතිල පරක්කමතා ආතාපි වීරියේ ඉහළම මට්ටම තමයි මේක මේ අපි කතා කරන ආතාපි කියන වචනේ ඉහළම මට්ටම තමයි මේ චතුරංග සමන්නාගත වීරිය යම් හේතුවකින් කුසල ධර්මයක් කිරීම කියන වීරිය අත් නොහැරීම අත් නොහරින්න වීරියක් තියෙනවා කුසල ධර්මයක් කරන්න තියෙන කැමැත්ත කවදාවත් අත් නොහැරීමේ වීරිය තියෙනවා නම් ඒ පුජ්‍යලයා ඒත් ආතාපි වීරියෙන් යුක්ත පුජ්‍යලෙයි කුසල් කිරීම නැමැති වගකීම පැහැර හරින්නේ නැත්නම් කුසල ධර්ම නැමැති කුසල් කිරීම නැමැති වගකීම එතකොට මෙතන පැහැදිලි කරලා තියෙනවා කුසල් කරගන්නවා කියන එක මගේ වගකීමක් කියලා. මා සතු වගකීමක් කුසලයේ කියලා කියන්නේ. ඒ කාට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන හින්දාද මේ වගකීම? Tamanට සාධාරණයක්. Taman ලබාගත්ත මේ උපාදානස්කන්ධයට සාධාරණයක් ඉෂ්ට කිරීමක්. මොකද මට මේ උපාදානස්කන්ධය හම්බ වුණේ පින් කරන්න. මේක හරියට දෙපැත්තට කැපෙන කඩුවක් වගේ පිහියක් වගේ. ගින්දර වගේ. ගින්දර ජීවිතේ හැම දෙයක්ම අපට සපයලා දෙනවා. අපි හොයාගත්ත හැම දෙයක්ම උයලා පිහලා දුන්නා, වතුර ටිකුන් කරලා දුන්නා, ඇඳුම් ටික මැදලා දුන්නා, ශාරීරිය උණුසුම් කරගන්න ඕනේ. මේ හැම දෙයක්ම ගින්දරෙන් කරගත්තා. ඒකනේ අර කියමනක් තියෙන ලෝකේ ඉන්න හොඳම සේවකයාට කියන්නේ ගින්දර කියලා. හැබැයි හොඳම සේවකයා ගින්දර නම් කවුද ලෝකේ ඉන්න නරක ස්වාමියා? නරක ස්වාමියත් එයාම තමයි. හොඳම සේවකයාත් ගින්දර නරකම ස්වාමියත් ගින්දර. ඒ වගේ මේ උපාදානස්කන්ධයත්. හොඳ පැත්තට හරවාගෙන ගියොත් මේ ඉන්ද්‍රියන් ටික එකතු වෙලා මම නිවන දක්වාම අරන් යනවා. බුද්ධත්වයට දක්වා අරගෙන ගියෙත් ඒකයමයි. රහත් බෝධිය දක්වා පසේ බුදු බව දක්වා අරගෙන ගියෙත් ඒකයමයි. අවීචියේ පැහැෙන්නේත් මේ කයවලම තමයි. හොඳ පැත්තට ගියොත් හොඳටම හොඳයි නරක පැත්තට ගියොත් අන්තිම නරකයි. එහෙමනම් කුසල ධර්ම කරන්න මට වගකීමක් තියෙනවා. ඒ වගකීම මම නැමැති පුජ්‍යලයා වෙනුවෙන් ඉෂ්ට කරන්න තියෙන වගකීමයි මේ උපාදානස්කන්ධය වෙනුවෙන් මට කරන්න තියෙන සාධාරණත්වයයි. සාධාරණත්වයේ කිරීමේ වගකීමයි. ඊළඟට ඒක තවත් සඳහන් කරනවා කුසල නැමැති වේදිකාව. කුසල් කියලා කියන වේදිකාව. නළුවෙක් වේදිකාවට ආවට පස්සේ එයාගේ රංගනය එයා එහෙම් මෙහෙම් ඉදිරිපත් කරලා ගියොත් අපි කවදාවත් ඒ නළුව පිළිබඳව ප්‍රසාදයෙන් කතා කරන්නේ නැහැ. අපි අකමැති යාට. අපි යාගෙන් බලාපොරොත්තු වෙන ඊට වඩා ලොකු දෙයක්. සමහරලාට ක්‍රීඩකෙක්, ක්‍රිකට් ක්‍රීඩකෙක් අපි බොහෝම කැමති කෙනෙක් කියමුකෝ අපි. එයා පන්දුවට පහර දෙන්න පිටියට එනකොට අපි හරි කැමතියි. අපි හරි කැමැති බලන්න දැන් මෙයා මෙයා මෙහෙම කරයි මෙහෙම කරයි මේ තරම් ලකුණු ප්‍රමාණයක් ගනී. හැබැයි එක බෝලයකින් දෙකකින් එයා අවුට් වෙලා යනවා දැක්කොත් අපිට අපිට අපේ සම්පූර්ණේ ස්වභාවය වෙනස් වෙනවා අපි අපිටම පේනවා. විවිධ වචන පාවිච්චි කරනවා. අතීතීනව සමහරට ගහලා දානවා විසි කරනවා. නැගිටලත් යනවා. මං එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. එහෙනම් එයා ක්‍රීඩා පිටියට ඇවිල්ලා මම බලාපොරොත්තු වෙන දක්ෂතාවයන් ටිකක් දක්වන්න ඕනේ. අන්න ඒ වගේ තමයි එහෙනම් කුසල් නැමැති වේදිකාවට ගොඩ වෙච්ච අපි මේ වේදිකාවේ දක්වන්න තියෙන ඉහළම ශිල්ප ටික දැක්වුවොත් කවුද සතුටටපත් වෙන්නේ? මගේ ආත්මයම සතුටටපත් වෙනවා. කුසල් නැමැති වේදිකාවේ ඔබට පුළුවන් උපරිම දක්ෂතාවයේ ඔබ දක්වන්නේ වේදිකාවේ. මේ ධර්මයේ තුල තියෙන මහ පුදුමාකාර උදාහරණ. එහෙනම් තීරණය කරන්න මං කුසල් නැමැති වේදිකාවේ ඉන්න දක්ෂම නළුවෙක්ද නැත්නම් අනික් අය විවේචනය කරන අදක්සීද කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා ඊළඟට අනික්කිත ඡන්දතා එහෙම නැත්නම් අනික්කිත දුරතා අනික්කිත ඡන්දතා අනික්කිත දුරතා නවත්තන්නෙම නැතිව එක දිගටම කරගෙන යනවා කියන අර්ථය තමයි අනික්කිත ඡන්දතා අනික්කිත දුරතා කියන වචනවල තේරුම මොන බාධකේ ආවත් තම කාර්යයේ නිරත වෙනවා කියන ස්ථීර අදිෂ්ඨානයක් ඔය පුද්ගලයා තුළ තිබිය යුතුයි. කොයි වගේද සඳහන් කරනවා අජානීය වෘෂභේ කොයිතරම් බරපතලලා මොනතරම් දුර්වල මාර්ගයක අරගෙන ගියත් ඒ බර කවදාවත් බිමින් තියන්නේ බිමින් තියන්නේ නැහැ. අජානීය වෘෂභේ එයාගේ බෙල්ල බැඳලා තියෙන රතේට පුදුම බරක් පටවලා තියෙනවා. දැන් මේ විශාල බරකන්දක් පටවලා මෙයා ගෙනියන්නේ හොඳ පාරකට නෙමෙයි. කැඩිච්ච බිඳිච්ච අගල් වලවල් තියෙන පාරක තමයි අරන් යන්නේ. කිසිම තැනක මෙයා දන ගහන්නේ නැහැ. කිසිම තැනක නතර වෙලා ඉන්නේ නැහැ මට බර වැඩි වගේ. බර ටිකක් අඩු කරුවොත් යනවා වගේ නතර වෙලා ඉන්නේ නැහැ හැදිදදා. අජානීයයි. ඒ නිසා මොන බර පැටවුවත් කොයි මාර්ගයේ දැක්කුවත් මෙයා මේ බර අරන් යනවමයි. එහෙමනම් මේ සංසාර ගමනේ සැරිසරන අපි මේ නවාතනට ආවට පස්සෙත් මේ ජීවිතෙන් අත්විඳින්න සිද්ධ වෙන දේවල් එක එක්කෙනාට විවිධයි. සමහර අයට සිය දිවි හානි කරගන්න තරම් කරදර ජීවිතවල එළඹෙනවා. ඒ කියන්නේ මේ පැටවෙන්නේ බර. නමුත් මේ සියලු දේවල් සංසාරේ ඉපදිච්ච හින්දා මෙතනින් සියදිවි හානි කරගෙන හරි ඉවත් වුණා කියලා කියන්නේ මම ඉවර වුණා නෙමෙයි තවත් මෙතරම්ම දුක් තියෙන තැනක නැත්තම් මීට වඩා දුක් තියෙන තැනක මං උපදින්න උපදින්න පුළුවන්. ඒ නිසා අද පැටවිච්ච බර ටික ටිකයි සංසාරේ මීට වඩා බර ඇද්දා. ඒ නිසා කොහොම හරි මේ ටික ඇදලා මම ජයග්‍රහණය දක්වා යනවාමයි කියන වීරිය වීරිය ඇති කරගත යුතුමයි මේ ගමන යන්න. එහෙම නැත්නම් ඉවර නෑ සංසාරේ. ඉතින් ඒක නිසා මෙතන අජානීය වෘෂභය ගැන සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ අජානීය වෘෂභයා ඒ බර අතහරින්නේ නැත්නම් රහත් වෙන්න තියෙන වමනාව අත්හරින්නෙත් නෑ ඒ අජානීය පුරුෂයා කියලා. එහෙම වීරිය දරන්න පුළුවන් පුද්ගලයා රහත් වෙන්න තියෙන වමනාව අත්හරින්නෙත් නෑ. එක දිගටම සිල් සමාදන් වෙලා ඉන්නේ. කවදාවත් පවාරණය කරන සීලයක් ඔහුළඟ නෑ. පංචශීලයේ සමාදන් වුණා නම් කවදාවත් කැඩෙන සීලයක් නැහැ. තීරණය කළා නම් මේ 24 පැය මේ උපෝසතේ සමාදන් වෙනවා කියලා ඒ 24 පැය මොන හේතුවකින්වත් පවාරණී කරන්නේ පවාරණී කරන්නේ නැහැ මොන වැඩේ කෙරුවත් එයා සිහියෙන් ඉන්නේ. අපි සිහිය කියන වචනේ මුලින් කතා කළා මොනවා පිළිබඳවද රහතන් වහන්සේගේ පවා සිහිය තිබුණේ? සාමාන්‍ය කටයුතු පිළිබඳව නෙමෙයි කුසල් සහ අකුසල් පිළිබඳවයි. මේ සිහිය කියලා ධර්මයේ කතා කරන්නේ ඒකට. අපේ ඇටි මතක ඇති අපි උදාහරණ ගොඩක් සාකච්ඡා කළා. හැමදාම පන්සලේ ඉනි කඩුල්ලෙන් පැනලා භාවනා කරන්න යන ස්වාමින් වහන්සේ රහත් වෙලා එනකොටත් ඉනි කඩුල්ල ඇරියේ නෑ කඩුල්ලෙන් පැනලා තමයි ඇතුළට ගියේ. එන කෙනෙක් හිතන්න පුළුවන් සංවර නැහැ කියලා. උන්වහන්සේට ඒකෙන් පෞසිද්ධ වුණාද? ඒකෙන් පෞසිද්ධ වෙනව නම් උන්වහන්සේ සිහි තියනවා ඉනි කඩුල පාත් කරලම යන්න ඕනේ කියලා. නමුත් ඒකෙන් පැනලා මේ පාද දෙක උස්සලා එහා පැත්තෙන් තියලා ගියා කියලා පව් සිද්ධ වෙන්නේ නෑ ඒ නිසා ඒක පිළිබඳව උන්වහන්සේට සිහියක් කල්පනාවක් තිබුණේ තිබුණේ නෑ ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමුත් සිහිය පවත්වන්නේ මොකේදද යම් කාරණාවකින් මට අකුසල් වෙනවද එතන විතරයි සිහිය තියෙන්නේ යනකොට සමහරලාට පාදේ හැපෙන්න පුළුවන් අතේ තියෙන එකක් වැටෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අතේ තියෙන තියාගෙන ඉන්න දෙයක් බැරි වෙලා යන්න පුළුවන් ඒකෙන් අකුසල් වෙන්නේ නෑනේ හැම වෙලාවෙම සිහිය තියෙන්නේ මට අකුසල් වෙනවද කියන තැනයි. එහෙනම් ඒ කාරණාව මෙතන සඳහන් කරනවා සමාදන් වෙලයි ඉන්නේ. ඒක කවදාවත් අතහරින්නේ සිහියෙන් ඉන්නේ. මම අද උපෝසතේ සමාදන් වුණා. එහෙනම් මේ සිල් ගත්තාම ඒක ඒ විදිහටම හිතන්න ඕනේ සිල් ගත දවසට. මේ 24 පැය උපෝසතේ මම අද සමාදන් වෙලා ඉන්නේ. ඒක බින්දෙනවද කියලා කවුරු හරි එක කතා කරනකොට අනික් එක්කෙනා මගෙන් අහන ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ හරි සිහි කල්පනාවෙන් උත්තරේ දෙන්න ඕනේ. මේක මේ දෙතිස් කතාවට යයිද? මේ යහන්නේ රජෙක් ගැනද? රාජබටයෙක් ගැනද? ස්ත්‍රියක්ද? පුරුෂයෙක්ද? කවුරු ගැනද අහන්නේ? හරි සිහියෙන් තමයි මගේ උත්තරේ මම දෙන්නේ. ඒ නිසා දිගටම සමාදම් වෙලා ඉන්නේ. සෝවාන් වෙන්න උත්සාහ කරන අය ඉන්න පුළුවන්ද ලෝකේ? සෝවාන් වෙන්න උත්සාහ කරන අය ලෝකේ ඉන්නේ වෙන්න බෑ. එහෙම වුණොත් සෝවාන් බවත් හම්බ වෙන්නේ නැහැ. ලෝකේ ඉන්නේ මොනවා වෙන්න උත්සාහ කරන අයද? රහත් වෙන්න උත්සාහ කරන අය. මේ ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ සෝවාන් වෙන්න මහන්සි වෙන්න කියලා. රහත් වෙන්න මහන්සි වෙන්නයි කියලා තියෙනවා. රහත් බව වෙනුවෙන් මහන්සි වෙනකොට සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙනවා කියන පල්ලහැම එක වෙනුවෙන් මහන්සි වෙන්න ගත්තොත් මොකද එයා ගාව තියෙනවනේ රහත් වෙන්න තරම් මහන්සි වෙන්න ඕනේ නැහනේ සෝවාන් වෙන්න. ඒ හින්දා ඒ සිතුවිල්ල එනවා. එයාට කවදාවත් සෝවාන් වෙන්නවත් බෑ. රහත් වෙන්න වෑයම් කරන කෙනාට සෝවාන් බව හම්බ වෙන්න පුළුවන්. සෝවාන් වෙන්න කියන වෑයම් කරන කෙනෙකුට සෝවාන් බව හම්බ වෙන්නේ නෑ. එහෙනම් ඒක තමයි මේ ශාසනය කොහෙවත් නෑ සෝවාන් වෙන්න උත්සාහ කරන්න කියලා. බණ අහනකොට භාවනා කරනකොට ඕන තරම් සෝවාන් වුණා. ඒ පෙර අවශ්‍යතා සම්පූර්ණ කරලා තිබුණේ. එයයි වාඩි උනේ රහත් වෙන්න මිස සෝවාන් වෙන්න නෙමෙයි. ඒ නිසා සෝවාන් බව සෝවාන් වෙන්න වෑයම් කරන්න එපා. එතන තියෙන තෘෂ්ණාව. ඔය තව ටිකක් මේ පංචකාම ලෝකේ ඉන්න ඕනේ. හැබැයි අපායට යන්නත් අපායට යන්නත් බෑ. මේකේ ඉන්නත් ඕනේ. ඒ හින්දා සෝවාන් වෙලා ආත්ම හතක් ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවානේ. ඒ ආත්ම හතවත් පංචකාම ලෝකේ ඉන්නවා වගේ එහෙනම් යට තියෙන තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව කවදාවත් මං සෝවාන් කියන තැනට ගෙනියන්නේ ගෙනියන්නේ නැහැ. ඒ තෘෂ්ණාව නැති කරලා රහත් වෙන්න වෑයම් කරනකොට සෝවාන් බව හම්බ වෙන්න පුළුවන්. එහෙම නොවේ නම් රහත් වීම සඳහා වෑයම් කළ යුතු යුතුයමයි. ඒ කාරණාව සඳහන් කරනවා එසේ නැත්නම් මාර්ගසිතේ උපදින උත්සාහය මෙන්න මේ සෝවාන් බව අතහැරලා රහත් වෙන්නම උත්සාහ කරන පුජ්‍යලයාට මාර්ගසිතේ උපදින උත්සාහය අන්න ඒකට කියනවා සම්මා වායාම කියලා. සැබෑම සැබෑම ව්‍යායාමය මාර්ගසිතේ උපදින ව්‍යායාමය. මේ කරුණු මේ විදිහට පැහැදිලි කරන්නේ විභංගාට්ඨ කතාවේ. ඉතින් තමයි සඳහන් කළ සතිපට්ඨානාට්ඨ කතාවෙම මේ ඔක්කොම නෑ විභංගට්ඨ කතාවේ තමයි මේ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ආතාපි සම්පජානෝ සතිමා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මූසනතා සති සන්ද්‍රියං සතින් සතින්ද්‍රියං සම්මා සතිය මේ අර වගේ වචන ටිකක් මේ තියෙන්නේ අපහු. සති ඒක විශේෂණ කරලා අනුස්සති. පටිස්සති. ඊළඟට අපහු සරණතා ධාරණතා අපිලාපනතා අසම්මූ අසම්මූසනතා සති ඉන්ද්‍රියං සම්මා සති මේ සම්මා සතිය පැහැදිලි කරන වචන ටිකක් තියෙනවා මේ වචන වලින් විස්තර කරන කාරණාවත් අපි කෙටියෙන් කෙටියෙන් සඳහන් කරගිය සති සති කියලා කියන්නේ මතක තියාගන්නවා කියන එක. සිහිය කියන කාරණාව. මේ සති නැත්නම් මතක තියාගන්නවා කියන කාරණාව සඳහන් කරනකොට අපිට ආද මතක ශක්තිය හරි හරි අඩුයි. ඇයි අපිට මතක ශක්තියේ තරම් අඩු වෙලා තියෙන්නේ? අපිට මතක ශක්තිය අඩු වෙලා තියෙන්නේ අපි සිහියේ තියාගන්න උත්සාහ කරන්නේ මොන හේතුව නිසාද? අන්න රහත් වෙන්න ගියා වගේම තමයි ඒකත්. මම දන්නවා අහවල් පොතේ තියෙනවා මට මේක කියව ගන්න. දැන් මේ දේශනාව අහගෙන ඉන්නවා. ඒ නිසා සමහරවල් අර කම්මැලිකම කෙනකොට වෙන කාරණාවක් හිතනවා. නමුත් මොකද හිතයට තියෙනවා මේ දේශනාව දැන් ඉස්සරහට විකාශනය වෙනවා. එතකොට අහනවා. නැත්තම් ධර්මදේශනා ඒ CD එක අරගෙන හරි මම දෙතුන් පාරක් හරි අහනවා. ඒ හින්දා දැන් චුට්ටක් මේ දේශනාව ගියපු අය මම වෙන දෙයක් කල්පනා කරනවා ටිකක් වගේ. මොකද දැන් අපිට හිතේ තියෙනවා ඉස්සරහට මට මේක ප්‍රගුණ කරගන්න තව ක්‍රමයක් තියෙනවා කියලා. ආන් ඒ හින්දා මතක හිටින ශක්තිය අපිට ආවේ. අපේට අපි වැඩි හිටියන්ට මතක ඇති. ඉස්සර වැඩි හිටියන්ට තිබුණ මතක ශක්තිය අද අපිට කොහොමවත් කොහොමවත් නැහැ. ඉස්සර ඉගෙන ගන්න කිසිම පොතක් තිබුණේ නැහැ. ඉස්සරම ඉගෙන ගත්තේ අකුරු ලිව්වේ අපි වැලි පිල්ලේ ලියනවා කියලා කිව්වේ. වැලි දාලා හදාපු සක්මන් මළුව වගේ දිගට තැනක් තියෙනවා පන්සලේ. ස්වාමීන් වහන්සේ උගන්වනවා සියලු දෙනා එතන තමයි අකුරු ලියලා ආයෙ ගෙදර ගෙනියන්න පොත් නැහැ. අද ආයන්න උගන්වලා හෙට ඇවිල්ලා ආයන්න ලියාපන් කියාම ලියන්න ඕනේ. අද නම් අපේ අර ඩබල් රූල් පොත්වල අපිට ආයන්නවල් පේලියක් ලියලා දෙනවා පුරුදු වෙන්න ලියන්න. එදා එහෙම එහෙම නැහැ. ඒ කාලේ චුට්ටක් ඉක්ම ගියාට පස්සේ ආවා ගල් ලෑල්ල කියලා එකක්. ගල් ලෑල්ල ලියනවා මකනවා ලියනවා මකනවා ගල් ලෑල්ල දින එක පිටුවයිනේ. එක ලෑල්ල. ඒගොල්ලෝ එහෙම ඉගෙන ගත්තා. මතක තියාගත්තා. නමුත් අද අපිට පාසලේ ගුරුවරයා ඉගෙනුවාට ගෙදර ගිහිල්ලා කියවන පොත තියෙනවා. ඒ සමහරට පන්තියේ පාඩමට දක්වන අවධානය හරි අඩුයි. අන්න ඒ වගේ දේවල් නිසා අපේ මතක ශක්තියින් කියන එක එන්නෙන් එන්නෙන් දුරු වෙලා ගිහිල්ලා අඩු වෙලා ගිහිල්ලා. ඔය බුරුමේ වගේ රටවල් වල ධර්මයේ උගන්වන්නේ කොහොමද? බුරුමේ ධර්මයේ උගන්වන එක පන්තියක් කියනවා රාත්‍රී පන්තිය කියලා. මේ වගේ ශාලාව හදලා තියෙනවා. හැම ශිෂ්‍යයෙකුටම වාඩි වෙන්න පළඟ හෝ පුටුවක් තියෙනවා. තනි ක්‍රම කල්වරයි. ගුරුවරයා ශාලාවේ ඉන්නවා ගුරුවරයාගේ ආසනයේ. හැම ශිෂ්‍යයෙක්ම පිළිවෙලට ඇවිල්ලා තමන්ගේ ආසනවල වාඩි වෙන්න ඕනේ. කට්ට කරුවල. ගුරුවරයා උගන්වනවා සියලු දෙනාම කළුවරේ අහගෙන ඉන්නවා. අනිත් දවසේ ඇවිල්ලා උගන්වපු ටික අහනවා. හරියට නිකන් ඇතුළට ජීර්ණය කරගත්තා වගේ සියලු දේවල් සියලු දේවල් කියනවා. අයි ගුරුවරයා පෙන්නේත් නැහැ, ශිෂ්‍යයෙක් පෙන්නේත් නැහැ, අරයා මොනවද කරන්නේ මෙයා මොනවද කියලා බලන්නෙත් නෑ ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්නව නැති කෙනා නෑ එතකොට ත්‍රිපිටක ධාරී වාගේ උපාදි බුරුමි ත්‍රිපිටක ධාරී උපාදිය දෙන්නේ නෑ හිතිච්ච හිතිච්ච විදිහට ත්‍රිපිටක ධාරී කියලා නමට ඉස්සරහින් යොදා ගන්න යොදා ගන්න බෑ කොහොමද උපාදිය දෙන්නේ මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරන්න ත්‍රිපිටකයේම කටපාඩම් කරලා අපිට ත්‍රිපිටක පොත් ටික දිහා බලලා මේකම කටපාඩම් කරුවද කියන බයත් හිතෙනවා. මේ මුළු ත්‍රිපිටකයේම කටපාඩම් කරලා විද්වත් මණ්ඩලයක් විද්වත් ගිහියය දෙන්නේ ස්වාමින් වහන්සේලා කීප නමක් ත්‍රිපිටක පොත පෙරලගෙන ඉන්නවා. පාඩම් දෙන කෙනා පටන් ගත්තාමදී සූත්‍ර පිටකයෙන් දීගණිකයෙන් පටන් ගත්තාම ඉතින් සූත්‍රේ නම කියලා කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනවා. අරගොල්ලෝ පිටුව පෙරල පෙරල පෙරල පෙරල බලනවා. උදේ 8ට තමයි පාඩම් ගන්න පටන් ගන්නෙ. උදේ ආහාරයෙන් පස්සේ දවල් ආහාරය සඳහා දානීය සඳහා නවත්තනවා. හැන්දෑවේ 4 වෙනකම් මේ පන්තිය තියෙනවා. දවසටම වරදින්න ඕනේ වචන කීයද? වචන 5කට වැඩි වැරදුනොත් හෙට මේ ටික ආපහු පාඩම් දෙන්න. අද පාඩම් දීපු ටික. දවසට වර්ධින්න ඕන වචන පහයි. එහෙම සතියක් පුරුදු කෙරෙව්වා. අදත් එහෙමයි ගුරු මෙනම්. අදත් එහෙමයි. අපිට මේ සිතියේ සතිය කියන එක රැඳෙන්නේ එහෙම නැති එහෙම නැති නිසා. එහෙනම් සතිය කියලා කියන්නේ උදේ ඉඳලා මම මොනවද කෙරුවේ? ඊයේ මොනවද කෙරුවේ? පෙරේද මොනවද කෙරුවේ? එහෙම සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවනම් මට සෑහෙන සතියක් සෑහෙන සතියක් තියෙනවා. අපිට සමහර ලාවට රැයට ඇහුවොත් උදේට මොනවද කෑවේ කියලා එකපාරම උත්තරේ දෙන්න පුළුවන් කමක්වත් නැතුව යන තත්ත්වයකුත් තියෙනවා. එහෙනම් සතිය. එහෙනම් නිවැරදිවම මතක තියාගන්න පුළුවන් හැකියාව තමයි මේ සති කියලා කියන්නේ. ඊළඟට අනුස්සති. කන්දක් නගින කෙනෙකුට නැග ගන්න අත දෙනවා වගේ සතියෙන් යුක්තව ඉදිරියට යන්න උදව් කරනවා. කන්දක් නැගින කෙනෙකුට අමාරුයි. තව කෙනෙක් කියලා අත දීලා එයා අරන් යනවා. අන්න ඒ වගේ මේ අනුස්සති කියලා කියන සතියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන කෙනාට හැම වෙලාවෙම තමන්ගේ හිතේ ඇතුලේ ඒ සතිය සිහිපත් කරවලා දෙනවා. කන්ද නැගින කෙනාට අත දෙනවා වගේ. ඒකට කියනවා අනුස්සති කියලා. පටිස්සති හාත්පසින් හැම පැත්තෙම සරණක් තියෙනවා නම් ඒකට කියනවා පටිස්සති කියලා. ඇසූ ධර්මයේ මනාව මතක තබා ගැනීම ධාරණතා කියලා කියනවා. යම් ධර්ම දේශනාවක ඇති දහම් කරුණු ප්‍රමාණය ඒ ප්‍රමාණයෙන්ම දේශනා කරන්න පුළුවන් නම් ධාරණය කරගෙන තියෙනවා. ධාරණතා. එහෙම ධාරණලා තිබිච්චය ලංකාවෙත් හිටියා. ඕන තරම් හිටියා. මේ මෑත කාලේ අනුරාධපුරයේ යුගයේ එනකොටත් පුදුම ධාරණ ශක්තියක් තිබිච්ච අය අපේ රටෙත් හිටියා. එක උදාහරණ කතාවක් තියෙනවා ධර්මයේ. එක කාන්තාවක් තමන්ගේ ස්වාමියා හොයන්න අවශ්‍ය බඩු බාහිර ආදී ටික අරන් යනවා. ඔක්කොම පිටේ බැඳගෙන යන්නේ මේ ගොඩබිමින් යන්න තියෙන මාර්ගය හරි දුරයි. රුහුණෙන් යනවා උතුරට යනකම්. එයින බඩු මුට්ටු ඔක්කොම ටික බැඳ ගන්නවා පිටේ. බැඳගෙන මොහොතට පයින්නවා. එතකොට බලන්නකො මේ කාන්තාවට තියෙන වීරිය මොදි බීනන් යන්නේ රුහුණේ ඉඳලා උතුරට. බීනගෙන යනකොට නාගරාජෙක් දිව්‍යමය නාගේ මහමුදේ මතුවලා මේ කාන්තාවගෙන් අහන කොහෙද? කොහෙද යන්නේ? ඇයි කියන්නේ මං ආවල් දිහා යන්නේ. පීනන ගමමයි කියන්නේ. ඔබ කොහෙද මම ලංකාවේ? මේ නාගයා කියනවා ලංකාවේ නම් බණ දන්නව ඇති නේද කියලා අහනවා. එක ධර්ම දේශනාවක් නම් මට මතකයි කියන්නේ. මට කියන්න පුළුවන්ද කියලා හෙව පුළුවන් කිව්වා. මහමුහුද මැද්දේ මෙනා ගියා රතනමය මණ්ඩපයක් හදනවා. නෑ දිව්‍ය මෙනාගේ අර කාන්තාව අරන් ගිහලා මණ්ඩපේ උඩ තියලා මෙයා බිම වාඩි වෙලා ඒ මතක තියෙන ධර්මයේ මට දේශනා කරන්න කියනවා. මේ කාන්තාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අහලා එයාට ඒක මතකයි. මුල ඉඳලා අගටම කියන්න මතකයි. මේ දේශනාව කළා. මේ කාන්තාවට බොහෝ සම්පත් දෙනවා. නාගයාගේ ආනුභාවයෙන් පීනන්න තියෙන දීර්ඝ මාර්ගය එයා මෙයාගෙන හිල උතුරින්ම තියෙනවා. එහෙම මතක තිබ්බා. එහෙනම් ධර්මයේ මතක තිබ්බ නිසා ලැබිච්ච ප්‍රතිලාභ සමහරට පීනන්න පැන්නට මැරෙන්නත් තිබ්බා සාගරේ. නමුත් සාගරෙන් ගෙනහිල්ලා ගොඩක් ගොඩින් තිබ්බා. එහෙනම් ධර්මයේ මතක තියාගත්තාම තියෙන ශක්තිය